යෝගාවචර ජීවිතයට සම්බන්ධ වෙන පැති කියන නිසා මේ බාර මතක් කරගත්තා වූ මේ ව්‍යාපාදයේ පිටවදල ව්‍යාපාදයේ ප්‍රතිපක්ෂ ධර්මයේ නේ අව්‍යාපාදයේ පිළිබඳව අද අරුණ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාරත් අපි යම් විදියක විමර්ශනයක යෙදුනා කොහොමද මේ ආනච්ඡන්දයයි ව්‍යාපාදයයි දෙක අතර තියෙන සම්බන්ධතාවය කියලා බලන්න කවුරු කාලා බලන්න. අපි ඒ දේවවාද පාපතාවුනා වූ අනිකුත් ධර්ම කොටස් එක්ක මේ ධර්මය ව්‍යාපාදයක් ඒ වගේම සාමච්ඡන්දයක් කියන මේ ධර්මය සංසන්දනය කළ බැලීමේදී සාමාන්‍ය අපි සංසාරක මේ වක්තිකට වැඳීමට හේතු වෙන්නා වූ මූල ධර්මය වෙනකොට පෙන්වන්නේ තණ්හාවත් අවිද්‍යාව. ඒනොත් තණ්හාව ආසන්න කාරණාවකින් පෙන්වෙනවා. අත්වාර සත්‍යයේදී සමුදේ ධර්මයේද සංකර සංකම්පක. නමුත් ඒ තණ්හාවට ක්‍රියාත්මක වෙන්න ආදනමක් නැහැ අවිද්‍යාව නැත්නම් ඒ නිසා අවිද්‍යාව ඈත සතර විදියට තණ්හාව ළඟ සතර විදියට ඒ නිසා බලනකොට සත්‍යපත්ති විභාගේ එහෙම නැත්නම් අනිකුත් දෙපත්ති බලනකොට මේ අවිද්‍යාවත් අන්නාවත් දෙන්නවාට එතන ද්වේෂය පෙන්වනවා. ඒ වගේම තමයි පටිච්ච සමුප්පාදය අරගෙන බලුවත් අන්හාපච්චය වේදනා පෙන්වුවාට ද්වේෂය පෙන්වනවා. විෂ්ණාව පෙන්වනවා. ඒ තෘෂ්ණාව නිසා වේදනාව නිසා තෘෂ්ණාව පහළ වෙන බව පෙන්වනවා. ඒ නිසා එතනදිත් පේනවා මේ තණ්හාව විතරයි මේ වෛරය ව්‍යාපාදය විතර පේනවා. ඒ වගේම අපි උපරිතව බඩගෝම කිච්චු තනක් තමයි මේ සිද්දට ආකායද වෙනත් නාදීක ජීවිත ඇහැට කනට අරමුණක් ලැබිච්චහම සක්කුච්ච අපිච්ච රූපේච උප්පත්ති චක්කු විඥාණං කියලා කියනවා. ඇහැට රූපයක් එල්ල වෙච්චාම ආලෝකයක් ලැබිච්චහම ධර්ම රූපයක් ලැබිච්චාම ඒකට හිත යෙදුනා නම් ඇහැට හිත යෙදුනා නම් ඒක චක්කු විඥානේ පහළුණයි කියලා කියන්නේ. දැක්ීමේ හිත පහළ වුණා. ඉන්න සංගති පස්සෝ මේ ආලෝකයක් පවතිනවා නම් ඇත් අන්ද නැත්තම් හිතත් එතන නම් මේ තියෙන තාකලේ ඇහි දැකීමේ ස්පර්ශය දකින්නේ බවටපත් වෙනවා. දැකීම සිද්ධ වෙනවා. ඉන්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ඒ නිසා මේ දකින්න දේ පිළිබඳව වින්දනයක් ඇති වෙනවා. හොඳ දෙයක් දැක්කා, නරක දෙයක් දැක්කා, අසුබ නිමිත්තක් දැක්කා, අසුබ නිමිත්තක් දැක්කා කියලා ඒක පිළිබඳ වින්දනයක් පහළ වෙනවා. මෙන්න මේ වේදනාපච්චය සංකල්ප. මේ වේදනාව නිසා අනිවාර්යෙන් පහළ වෙන තෘෂ්ණාවයි කියලා තමයි මෙතනත් වෙන්නේ. පරිණාපාදී වේදනා පත්‍ය පන්නා වගේ විතරක් තියෙන වේදනා මේ වේදනාව නිසා තණ්හා පහළ වෙනවා. ඉතින් ද්වේෂය පහළ වීමක් ද්වේෂයේ නම් ලකුණු කිරීමක් නැත. මේ ප්‍රශ්නේ විසඳීම සඳහා මේ විශ්ලේෂකයන් විසින් ඉදිරිපත් කරන්නේ තණ්හාවෙම එවනැල්ල. තණ්හාවෙම විකෘතියක් තමයි ද්වේෂය. මේක හේතු ගල්ලා දෙන ටිකක් අමාරු වෙන්නේ ඉති කියනවා. නමුත් ඒක නෙමෙයි ධර්ම දේශනා කරන්නේ. අපි මේක පිළිබඳව යම් කිසි විසඳාගෙන ඉදිරියට යන්න ඕන නිසා කරුණු ටිකක් ඉදිරිපත් කරගන්න සාක්ෂි ටිකක් ඒක නමුත් මම ඒක එක්කෙනෙක් ලදා ආයුධ කරන තමයි මේ කතාව හොයලා බලලා සාක්ෂි කරගන්න ඒකට යොමුමක් වශයෙන් මේ කරුණු ටිකක් ඉදිරිපත් කරන්න. අපිට මේ ජීවිත පැවැත්ම සඳහා මූලික අවශ්‍යතාවයන් තියෙනවනේ. ආහාර ඕනේ, ඇඳුම් ඕනේ, අධ්‍යාපනයක් ඕනේ, සෞඛ්‍යයක් ඕනේ. මේ වාගේ අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා. අන්නේ සඳහා මේ මූලික අවශ්‍යතාවයන් ලබා ගැනීම සඳහා අපේ යදෝමක් තියෙනවා, එළෝමක් තියෙනවා, ව්‍යාපාර කිරීමක් තියෙනවා. මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ මේ සංඛාව තුළින් තමයි. පරිවිද වෙනකොට ඒකට අපිට සෑමට ආසාවක් පහළ වෙනවා. අද අවු වෙනකොට ජීවනල්ලට ආසාවක් පහළ වෙනවා. අද පිපාසා වෙනකොට වතුරට ආසාවක් පහළ වෙනවා. ඉගෙන ගන්න කාරණා කාරණා ගන්න තියෙන අධ්‍යාපන ආසාවක් පහළ වෙනවා. ඒක වෙනකොට මෙහෙත් සෞඛ්‍ය පිළිබඳ ආසාවක් පහළ වෙනවා. ඒ සඳහා ඒ හැම ජීවත් වෙන හතෙකුටම ඒ අවශ්‍ය කරන සහජයක් තියෙනවා. ඒක හොයාගෙන යන්න තෘෂ්ණාව ඒ සත්‍යය තුළ ඉබේම ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ එක බඩගින්නයි තියෙන්නේ කෑම දෙකක් තියෙනවා. එක කෑමට තමයි ප්‍රියයි අනිත් කෑම එච්චරම හොඳ නෑ කියලා. එක බඩගින්නයි එක පුද්ගලයයි නමුත් කෑම જાති දෙකක් තියෙනවා. මේ දෙකේ හොඳ දේ තමයි හම්බ වෙන්නේ නරක දේමයි හම්බ වෙන්නේ. එතකොට අර මුලින් කියාපු තාලේ අර මූලික බඩගින්න නිවීමේ ව්‍යාපාරය සිද්ධ වෙන ආහාර වේලක් ලැබෙනවා. නමුත් ඒ වෙනුවට හොඳ ආහාර වේලක් වෙදලා ඒක නොදී අරලා මේ වෙනුවට විසරු ආහාර වේලක් දුන්නොත් මෙතන ද්වේෂය පහළ වෙනවා අර හොඳ දේ නොලැබීම. ඒක ආහාරයට අතීත වෙනවා සත්ත්ව රූප ගන්ධ රස ස්පර්ශ කියන සෑම දෙයකටම අපේ මූලික අවශ්‍යතාවය ඉෂ්ට වුණත් මූලික අවශ්‍යතාවයේ සංසිද්ධ වීම සඳහා අවශ්‍ය ප්‍රති ලැබුණත් ඉතින් යම් ආකාරයකින් දැනගන්න, දැකගන්න, දැකකරන්න අවස්ථාවක් ලැබුණොත් මේට වඩා හොඳ දෙයකට මට අවස්ථාව තිබුණා, අයිතිවාසිකම් තිබුණා. ඒකට යම් හේතුවක් නිසා ගලකුණා මට මේ දැන් මෙන්න මේක ලැබුණා. එතකොට මේ ලැබිච්ච දේ පිළිබඳව තරහකුත් අරක නොලැබීම පිළිබඳව තරහකුත් ඒකට හේතු වෙන පුද්ගලයා පිළිබඳව තරහකුත් ඇති වෙනවා. මේ කොහොමද කියන්නේ තණ්හාව නිසාමයි. ඉතරයි අපි සුද්ධ වශයෙන් ගන්න බෑ. ඒ නිසා තණ්හාවේ වෙත විකෘතියක් තමයි මේ ද්වේෂය කියන්නේ. මෙන්න මේ නිසා නීවර ධර්ම දෙකකට මේක වැටෙනවා. ජීවන ජීවන වාහන ක්‍රමවලට බලනකොට එක් කම්මං අරියාණී යාන ඒ නිසා එක් කම්මේන අරියාණී යන්ති නික්ඛ ආනච්ඡන්தோ නියාන වරණ නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ මේ වස්තු අතහැර දැමීම නිවීම සඳහා යන ආර්යයන්ගේ මාර්ගය. මේ මාර්ගේ ආර්යයන්ට නිවීම. නමුත් මේ කාමයට ධ්‍යාසාව ඒ නිවී මාර්ගේ වගාල. නියාන ධර්මය මකන නිසා නියාන වරණී. නැත්නම් නිවරණී. එදා නික්ඛම්මේ වසාලන්ද කුෂ්ණාව ක්‍රියාත්මක වෙනවා. අව්‍යාපාදෝ අයහරියාණ නියාන. ඒ වාගේ තමයි අව්‍යාපාදේ. අනුසමග නොගැටී මිත්‍ර ස්වරූපේ මෙලෙක් බව ආර්යයන් වහන්සේලාගේ ඊයාන ධර්මය ජීවන දියුණු කරන මාර්ගය ව්‍යාපා අත්‍යමිත ඊයානේන අඥානේ යන්නේ වික්ඛන්ති එනේ නිවෙන ඊයාන ධර්මය තමයි ආර්යයන් වහන්සේලා මේ සංසාරෙ ඉක්මෙන්නේ අභ්‍යා අභ්‍යාපාදෝ ව්‍යාපාදෝ ඊයාන වරණ ඒක බාධා කරන්නේ ව්‍යාපාද මේ ව්‍යාපාදේ බාධා කරන නිසා ඒකට දී යනවා වරණේ කියන නැත්නම් දී වරණේ. නිසා යෝගාවචරයේ පැත්තෙන් බලනකොට මේ ප්‍රතික්‍රියා දෙකක් එකම හේතුව නිසා. ಗುಣතාවේ නිසා ඇතිවෙච්ච ප්‍රතික්‍රියා දෙකක් එකක් බුදු මූලික අවශ්‍යතාවය ලබා ගැනීම සඳහා ඇති එළවම ව්‍යාපාර කිරීම අනිත් එක තමයි මේ ව්‍යාපාරදී ලැබිය හැකි උසස්ම ඵලය නොලැබීම නිසා ඊට වගේම ගොරෝසු ඵලයක් ලැබීම නිසා අට ගන්නා වූ ගැටීම ලැබීම ඝර්ෂණය මේ දෙක ආදා කරන ක්‍රම දෙකක් තියෙන බව සර්වඥාන්සේට පේන නිසා උන්වහන්සේ ධ්‍යාන කරන ධ්‍යාන අවර්ණ ධර්ම වශයෙන් දෙකක් විකල වශයෙන් පේනවා. මේ සඳහා කාමච්ඡන්දය ඒ වගේම ව්‍යාපාදී ආසාව සහ තව ඇලීම සහ ගැටීම කියලා අපි සාමාන්‍යයෙන් ඒවා මේ සඳහා විශේෂයෙන්ම අද වැඩි විස්තර ඉදිරිපත් කරන්න සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාදයේ පිළිබඳවයි මේ ව්‍යාපාදයේ ඇති වුණොත් ඉද බික්ක වේ බික්කු සන්තං වා අධ්‍යත්තං ව්‍යාපාදෝති සන්තං වා අධ්‍යත්තං ව්‍යාපාදං සන්තං මේ අධ්‍යත්තං ව්‍යාපාදෝති අත්තිමේ අධ්‍යත්තං ව්‍යාපාදෝති මජාන ඒකයි අපි මේ මාතෘකාව ඉතිපත් කරගන්න ක්‍රමය. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් අත්ති මේ අධ්‍යාත්ම සන්තම් මේ සන්තං වාචත්තං ව්‍යාපාදං. මගේ සම්දාහණි මගේ මේ කාය විත කියන දෙකේ දැන් ව්‍යාපාදේ පවතිනවා කියලා දන්නවනම් ඔහු අත්ති මේ අධ්‍යාත්ම ව්‍යාපාදෝ ප්‍රඥාති මාළන් ව්‍යාපාදයට බව නුවණින් දරගන්න. අසන්තං වා අධ්‍යාත්මං ව්‍යාපාද නැත්නම් මේ අජත්තම් ව්‍යාපාදෝ මදාන. යම් අවස්ථාවක තමන්ගේ හිතේ තමන්ගේ සංකාණී මේ ව්‍යාපාදේ නැත්නම් මේ නැති බව ඔහු දැනගන්නවා. මේ විදිහට ව්‍යාපාදයේ ඇති නැති බව අනුව යෝගාවචර හිතක් යෝගාවචර ජීවිතයක් දෙකට කඩනවා. කිසි වේලාවක අපේ ජීවිතයේ අපේ දවස්වල අපේ ඉතිවිලි පෙරහැරේ මේ ව්‍යාපාද හිමිල බලපාන. එතකොට අපි දැනගන්න ඕන දැන් ව්‍යාපාද හිමිල බලගන්න දැන් ඊළඟ ගන්න මේ ගාවට තරහ. නමුත් මේ ව්‍යාපාදයේ ගැන කලකිරීම බලන්න කිව්වොත් අපි දවස පුරා මේ ව්‍යාපාදයේ පෝෂණය කරනවා නෙවෙයි මේ ව්‍යාපාදයක් දෙකිනවා නෙවෙයි හුඟක් වෙලාවකට අපි ව්‍යාපාදේ නැති ඉතිවිලි වල ඉන්නේ නමුත් අපි මේ වෙලාවක ව්‍යාපාදේ නැති වුණාට අනේකොත් ඊවර ධර්ම වලට යටපත් වෙලා ඉන්න නිසා අපිට දැනගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ විශේෂයෙන් කලකිරීමක් වුණොත් අපි දැන් ව්‍යාපාදේ නැහැ අපි ඒ වෙනකොට පස්චාත්තාපයෙන් ඉඳිනවා මට දැන් රාගයේ තියෙනවා මට දැන් නීති මත තියෙනවා මට දැන් අවිසිච්ච හිත තියෙනවා මට දැන් ව්‍යාප්මේ විද්‍යාව තියෙනවා ආදි වශයෙන් ව්‍යාපාදේ නැති බව අපි දැනගන්න උනන්දු වීම සාමාන්‍ය භාවනානුකූල ප්‍රතිපදායන ආපලකන්නේ. මේ සර්වඥාතුන් වහන්සේලා තාම වටිනා මේ හැකි සංඥාවකට දුක ඉද පාඩුවා. ඒක ඒ මොකද ව්‍යාපාදයකින් සයිති කරන බැලුවොත් ඕනම කෙනෙකුට පෙනේවි දවස් වැඩි වේලාවක් අපි පෝෂණය කරන ව්‍යාපාරෙ නෙවෙයි. නමුත් මේ ව්‍යාපාරේ නැති වෙලා ව්‍යාපාරේ නැති වෙලා බව නොදැනීම නිසා අපි හරියට දුක් හොය හොයා යනවා. අහක යන දුක් පවා තමන්ගේ දුක් විඳාගෙන විශේෂයටපත් වෙන කොටසක් පාරකට. මේක ක්‍රියාකාරී සුදුයි. තමන් ඉන්නේ ව්‍යාපාදයෙන් තොරව බව නොදැනීමත් ඒක විදියක අභාවිත මනසක හැටියක්. ප්‍රතිපරාණේ නාපු අත්ංගේ හැටියක්. දන්නේ නැතිකම මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම, උත්පාද කාලයේ තියෙන වටිනාකම නොදැනීමේ හැටියක්. එවැනි කෙනාට මේ භාවනා ජීවිත කොහොම දුෂ්කරයි. භාවනා ජීවිතය කියන්නේ gedara තොර ජීවිතය දුෂ්කරයි. ඒ මොකද ලකින්නේ මේ ගැටෙන හැපෙන කුපිත වෙන පැත්තට. කොච්චර දෝ අපිට එහෙම නැති අවස්ථාවල් දුන්නට ඒවා දැනුවත් නැතුව අපේ පාස්පව් වෙලා. ඒ නිසා මෙතනදී සර්වඥාගේ මතක බලනවා. නාස්ති මේ අජත්තං අසන්තං වා අජත්තං කපියාපාද නාස්ති මේ අජත්තං ව්‍යාපාදෝ දුපදාන. මේක භාවනා යෝගාවතේ රෝමයි. වකිනා දැනටමත් ලබලා තියෙන නමුත් නොදැනුවත්කම නිසා අතපහුව වෙන වටිනා අවස්ථාවක්. ඊගාවට යථාව යථාකෝ අනුපන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ යම් ආකාරයකට නැතුව ප්‍රවතුනා වූ ව්‍යාපාදයක ඇතිවීමක් වොන්න දැන් පටන් ගත්තා කියලා යෝගාවචරය දැනගන්න යුතුයි. මේ ඇති වුණා වූ ව්‍යාපාද දැන් නැති වුණා කියලා දුරුලා ගියා කියන එක යෝගාවචරය දැනගන්න යුතුයි. යම් මාසා අවස්ථාවක ඒ නැතිනා වූ ව්‍යාපාද ආය නැති වෙන කාලෙක ගතපත් වුණා කියලා දැනගන්න. එහෙම නැති වෙලා යට වෙලා යා වූ ව්‍යාපාද ආය නැති වෙන ආකාරයට වුණා කියන්නේ ඒ කාමරාග පටිගේ තියෙන කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන්ම දුරු කරන අනාගාමී මාර්ගය. චිත්තකම්ම අර කලින් කියාපු මනෝවිකාර තුන අතර යෝගාවචර දැනගන්න. ඒක කලින් කියනවා දැන් මම ළඟනේ පැතියක් කොට පටන් ගත්තා ඔන්න කියන එකක් මේකක් කියන්නේ. මෙන්න මේ කටයුත්ත මේ ආකාරයෙන්ම පූර්ණ පරිත්‍යාග ලක්ෂණමක් ඇතුව කරන්න කලින් ආධාර උපකාර කරන හේතුකාරක ධර්ම වස්තුම හයක් අපි මේ පාරකෙ තියෙනවා. ඒකෙදී පෙන්ලා දීලා තියෙනවා ව්‍යාපාදේ බහුල වෙනවා. නැත්නම් ව්‍යාපාදේ පිළිගන්න කටයුතු වෙනකොට මේ මෛත්‍රී සංකල්පය තාමත් උදාපකාරයි. මෛත්‍රිය කියලා කියන්නේ අව්‍යාපාදේ මම. ඊයාන ධර්ම නිඥාන වර්ණ ධර්ම ගැන කතා කරනකොට අව්‍යාපාදෝ අවියාන නිඥාන කියලා දෙන මොනම දෙයක් එක්කවත් නොගැටී සිටීම ආර්යයන් වහන්සේලාගේ නිවන් මාර්ගය. ඒ නිත නිඥානේ නිඥා නිඥානීන අරියා නිඥාන. ඒකයි. එවැනි නිඥාන ධර්මයෙන් තමයි ආර්යයන් වහන්සේලා මේ සංසාරේ නික්මෙන්නේ. ව්‍යාපාදෝ නිඥාන වර්ණය. ඒ වෙනුවට ගැටීම, හැපීම, කුපිත වීම, ප්‍රතික්‍රියා කිරීම, මුණට මුල්ලා සටන් කිරීම නිය නිවන වාණ ධර්මයි. ඒ මේ සංසාරේ නිඥාන ගමන වලල නිසා ඒකට අපි කියනවා නිඥානවල. ඒ නිසා මෙනි දේවල් වල තියෙන ආශාව නිසා මේ ආශා කරන ගමනට නොලැබිලා ආශා නොකර දෙයක් ලැබිච්චාම මේ ලැබිච්ච දේ නැති කරන්න විනාශ කරන්න වනසන මානසිකාරයක් විතර ඇති. ඒ වගේම අර හොඳ දේ වළක්වන කෙනා විනාශ කරන්න වලසන්ඩ මේ හිංසක අදහස් කරනවා. ආනී අවස්ථාව තාමත් යෝග ජීවිතේ විතරක් නෙවෙයි සාමාන්‍ය සත්‍යන ලෝකෙත් විචරව රණ්ඩු විචරම අවුලලා තියෙන්නේ මෙන්න මේ කියන විදිහේ ව්‍යාපාරේ. මේ ව්‍යාපාරය හැම මනුස්සයිතු අරුමක් එහෙම නෙවෙයි තීරණයක් තියෙනවා. එයාට අංගෙත් රණ්ඩු සරුවල් තියෙනවා. නමුත් ඒ තිරිසනුන්ට හෝ එහෙම නැත්නම් නිරිසතුන්ට හෝ ප්‍රේත පිසාචයින්ට හෝ මේ කාරණාව සිදු වෙන්නේ මෙන්න මෙහෙම මානසික ධර්ම පද්ධතියකයි කියලා දැනගැනීමේ හැකියාවක් හෝ තේරුම් ගැනීමේ ශක්තියක්. මෙන්න විද්‍යාවකට අපි කියනවා නම් මේ කතාවම ද්වේෂය ව්‍යාපාදේ ඇති වුණාට පස්සේ මගේ දැන් හිතේ ද්වේෂය තියෙනවා කියලා මේ දැනගැනීමේ ශක්තිය, සතිය පිහිටුවා ගැනීමේ ශක්තිය පිළිගන්නට වෙනවා. ඉතාලක ප්‍රේතෙන්නේ ඒක අදවටනාතිගේ ධර්මයේ සුත්තමයේ වශයෙන් මිසක්ක සමානලාගේ සතු අදවටනාතිගේ සූර්ය අහලා සත්‍විති වෙනවා කියනවා මේ ඉවර පිළිපිටින් පරිලෝකයේ නිරෝග ප්‍රතිමාන්තර කියලා ගන්න පුළුවන්. නමුත් කවදාකවත් මේ චින්තාමය ප්‍රඥාවක් නම් ධර්මයෙන් ලබන්න බෑ. ඒ ඉදුම සත්‍යයකට මනසට ඒ නිසා මිනිස්සුන්ට කියනවා මේ විශේෂ අවස්ථාව ගැන බලනකොට යෝගාවචරයේ විශේෂින් සම්මතයි. ඒ මොකද මිනිස්සුන්ගෙන් වැඩි හරියක් මිනිස්සු තිරසතු වාග්. එයත් දන්නේ නැහැ අපිට තරහක් ආපු වෙලාවක ඒ තරහා මට කියනවා කියලා දැනගැනීමේ ශක්තියක් අපිට තියෙනවා ඒකේ තාම වැඩගත් දෙයක් ඒකයි යුතුයකම ඒකයි මනුස්සකම කියලා දන්නේ ඒ වුණාට කිප්පෙනවා ඒවට මේ ප්‍රතික්‍රියා කරනවා නඩු අපරාණ්ඩු සරුවල් කරනවා ඒ රණ්ඩු සරුවල් කිරීම නිසා මේ සමානතාවයක් ආහාර මිත්‍යා පහ වේතුනච්ච සමාන මේතං අසුභී කරා මේ ආහාර සෙවීම හිතා ගැනීම මෛත්‍රී සේවනයේ සහ බය කියන මේ හතර අති නරය ආසා පශු කියන තිරසමු සමාන. ධම්මා විදේශාමතිකෝ විශේෂං අනුසාරදීන එකම විශේෂ ශක්තිය තමයි උත්තරම ඒ අත්තන්ට ධර්මයේ තේරුම් ගන්නවා. මොකද ධර්මයෙන් විතර වෙන්නේ මට රාගය තියෙනවා කියලා රාගය තියෙන දැනගන්න පුළුවන් ශක්තියක් මනසේ තියෙනවා ඒක දන්න කෙනා පිළිගන්න කෙනා සත්‍යයි ඒක දන්නේ නැති කෙනා පිළිගන්න නැති කෙනා මිත්‍යා දෘෂ්ටියි ඒක නාට යම් කිසි කෙනෙක් ඒ වගේම ද්වේෂයේ තියෙන බව දන්නවා මගේ සංකාරය දැන් ද්වේෂයේ තියෙනවා කියලා දන්නවනේ ඒ දැනගන්න පුළුවන් ශක්තිය දුකෝම ධර්මයේ ආධ්‍යාත්මයෙන් ලොකුම නැඹුරුව ලොකුම දොර විවෘත වීම කියලා දන්නවනම් ඒ අතර ධර්මයේ කරුණ. ධර්මාදේශා මතිකෝ විශේෂා ඒ ධර්මයක් නැත්නම් ඒ ධර්මයේ දීන නම් නරයක් නරයක් පිටුනක් සමානයි. ඊනිසා නිතරම ඇති වුණා වූ ව්‍යාපාදයක් ඇති වුණු ව්‍යාපාදයක් වශයෙන් දැනගන්න පුළුවන් නම් පමණක් අපි පිළිසමින්ගෙන් වෙන් වෙනවා. එහෙම නැත්නම් අපි ඒ ව්‍යාපාදයට වහාම ප්‍රතික්‍රියා කරනවා නම් අඩු ගානේ චිත්තක්ෂණේ ඒ තිරසංගත තමයි මේක ආජාසයෙන් අපේ මේ සංස්කාර දක්වත් වෙලා තියෙන්නේ. මේක කඩා ගන්න තමයි අපිට විඥාන කර්ම අවශ්‍ය කරන්නේ. මේ වටේ කරකවලා ධ්‍යාන ගැලින්න කඩාගෙන මේ වටේ ගැලවිලා සංස්කාරයෙන් ගැලවිලා නිදහස් වෙන්න නම් අපිට කොච්චර වුණත් තරහා යන්න පුළුවන් එක ස්වභාවයි. ඒ සබහ තරහා ගිය වෙලාවේදී තරහා తీන බව දැනගැනීමේ ශක්තියක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒ තියෙන ශක්තිය තමයි මට තියෙන විශේෂම ගුණේ. බුදුහාමුදුරු දැක්කයි කියන්නේ ඕකයි. ධර්මයේ දැක්කයි කියන්නේ ඕකයි. මා ළඟ තියෙන යම් කිසි සංස්කාරයෙන් ගැලවීමට ශක්තියක් තියෙනවා කියලා කියන්නේ උන්නෝයි මොකද? මට ආගේ තියෙනවා මට ද්වේෂය තියෙනවා ආදි වශයෙන් ඒ අදි තත්ත්වය දැක ගන්න පුළුවන්කම ඒක ලොකු දෙයක්. ඒ දේ පිළිබඳව ගණන් නොගෙන සිටීම හෝ එහෙම දෙයක් නැදල සිටීම මගින් අපි අර තිස්සන් පස්සේ ඒ නිසා මෙන්න මේ යම් අවස්ථාවක් අපි දැනගත්තොත් අපේ ඒ දැන ද්වේෂය තියෙනවා. දැන් ව්‍යාපාදේ තියෙනවා කියලා. අන්න ඒක දැන ගැනීම නිසාම සත්පුරුෂයන්ට ඉබේම තේරෙන්න පටන් ගන්නවා මොකද ද්වේෂය ආදීනවා බොහොම අත්ලඟම තියෙන දෙයක් නිසා මට යම් ආකාරයකට මේ ද්වේෂය නැත්නම් අපස්කම කරන්නේ අපසේ කියලා කියන දරින්ද එක පැත්තකට බලනකොට මේ ද්වේෂයට විරුද්ධව යන එකක් තමයි ඒ නිසා මේ බුද්ධලයට කල්පනා කරන්න වෙනවා චිත්ත සතිය චිත්ත චිත්ත සතිය වීඩුවා ගන්නා තාක් මේක ආවකාලිකව සමත ක්‍රමයේ හෝ මේක මෙල්ල කරාදී. ආනේ මේක දිනදී ඉස්ලාම අවශ්‍ය කරන්නේ මේ මෛත්‍රී චින්තාව. මෛත්‍රී චින්තාව ගන්න කෙනාට ඒ ද්වේෂය වහයලා ගන්න. ඒ ද්වේෂය අවිල්ලවලා සම්පූර්ණයෙන්ම යටපත් කරලා ඒක කියලා මිනිස්සෙක් වාටපත් කරනවා. කිසිනෙක් වාටපත් කරනවා. ගොඩ ගන්න බැරි තත්ත්වයකට කෙලසනවා. අන්නේ කෙලසින්නේ වළක්වන්න ඒ කෙනාට මෛත්‍රී චින්තාව කියන්නේ මෛත්‍රී චින්තාව කියන්නේ විත්‍රකමයි මෙලෙක් ගන්න. වැජී ගැන කතා කරන්න කියන්නේ හිතාකාර පවති ලක්ෂණ අමෙත්ත. සියලු සත්‍යයන් කෙරෙහි හිත අන්තරාව. හිත කැමැති බව, හිත සුව කැමැති බවයි. ද්වේෂයේ ඉන්නෙම නැත්තන්ට ද්වේෂය ආපුවාම වඩමුට්ටු එකක් තමයි. ඒක ඒක අත බලන්නේ. මොකද ද්වේෂයේ ඉන්නේ පණ ඇති දේවල්. එතකොට අපි ලෝකෙ දෙකට බෙදෙනවා. පිටුපස්සේ සතුරු පක්ෂය. මේ සතුරු පක්ෂය නැසීමටත් මිතුරු පක්ෂය ජය ගැනීමටත් විශාල සතනේ මේ බාහිර ලෝක සතනේ වශයෙන් දකින්නේ හිතේ දෙකට බෙදෙනවා. හිත දෙකද නම් ලෝකෙ දෙකට. ලෝක දෙකට වද පේනවා නම් අපිට තියාගන්න ඕනේ හිත දෙකට. විලා මගේ මගේ පැත්තෙන් දැක් මේ යාළු පස්සේ 14 කියලා එකක් තියෙනවා. මේ දෙක අතර සටන. ඉතින් ඒ ඒ හිතට නිින්දක් නැහැ. ඒ හිතට ස්පාසුවක් නැහැ. ඒ හිතට දෙයක රසයක් හිත ගන්න බෑ. ඒකට කවෝ මාළුවෙක් වාගේ, දෙකට කවෝ පණුවෙක් වාගේ දඟලන්ට නලියන්න පටන් ගන්නවා. ආනේ ගතිය නැතුව මේ ලෝක ස්වභාවය මේක තමයි. මේ සියලු සත්වයෝ මේ විදිහට කැඩෙන, මේ විදිහට කැපෙන, මේ විදිහට වෙනස් වෙන જાතියක් නිසා මම මේක අවබෝධ කරගන්න ඕනේ කියලා අනේ මේ දෙපාර්ශ්වයේම සමගි වේවා කියනකොටම තමයි හිතේ සමගි වෙන්නේ. සත්‍යය කියලා කියනවා. මේක නෝකම සමාදානීය කියලා කියනවා. අපි මොනම ආකාරකින් හෝ මේ බාහිර ලෝක සත්‍යය දෙකට බෙදලා ඒ පිළිබඳව කොටසකට පක්ෂකට විතරක් සුභසිද්ධිය කල්පනා කරනවනම් ඒ කාන්තේ මේ හිත දෙකට එකක් දෙද එකක්. මෙන්න මේ විදිහට කුෂ්ණාවිසින් මෙහෙවන ලදුව නමුත් ද්වේෂයක් වශයෙන් ක්‍රියාත්මක වන මේ தත්ත්වයේ අපිටුල නොදැනීම නිසා තමයි ජීව කාලීන මිනිස්සු කිසිම මානසික ආසානිය කියන්නේ මේක. මෙන්න මේ මානසික ආසානිය නැති කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරලා තියෙන්නේ මෛත්‍රී චේතනාව. මෛත්‍රී සංකල්පයේ තේරුම. මේ මෛත්‍රී සංකල්පයේ තේරුම් අරගැනීම සර්වඥාන් වහන්සේගේ ධර්මයේ පුදුමාකාර විදිහේ ආප්තෝපදේශ සතන් පාට ඒ වාගේම කලකා බැලිය යුතු කාරණා රාශියක් අද කාලේ ගොඩාක් යට වෙලා තියෙනවා ඒක පැත්තකින් බලනකොට මේ නිස්සාරණමණි වගේ මේ ස්ථාන දැකලා තියෙන්නේ අන්නේ යට වෙන්න දෙන්නේ නැතුව ඒවා මතු කරගෙන තියෙන නිසා. ඒ නිසා පිටේ ඉඳලා බලනකොට මේකමා අමුත්තක්. ආ වෙනසක්. මොකද මේක කොහොමද මේක රැකෙන්නේ කියන්නේ. ඒ සඳහා ඉදිරිපත් කරගන්න පුළුවන් සංකල්ප රාශියක් මේ බුද්ධ දේශනාවේ තැන්තන් වල විස්තර. උන්වහන්සේගේ කියනවා ව්‍යාපාරය කියලා කියන්නේ. උගැතිම කියන ප්‍රශ්නේ. ඒකට සම්බන්ධ වෙන අවිරුද්ධ ප්‍රතිපත්තිය. මේක සමහර වෙලාවක ඉදිරිපත් කරලා තියෙනවා අපන්නක ප්‍රතිපත්තිය. ඒකට අත්දිනකොට කියන්නේ අපන්නක ප්‍රතිපත්තිය කියන්නේ අවිරුද්ධ ප්‍රතිපත්තිය. තව එකක් තියෙනවා සාමීචි ප්‍රතිපන්න භාවය. පැවතුනා වූ චාරිත්‍රයට විරුද්ධව නොයා මේ ගතිය. ඒ නිසා මේක පිළිබඳව හදාරපු මතයක් පළවෙච්ච වෙලාවක කියනවා යම් දවසක මුළු ලෝක සත්‍යය තුළ පවතින ආ වූ මේ ගැටෙන භාවයේ ඇලෙන භාවයේ එහෙමයි. ඒකට මම ගැටිලා මම ඇලිලා වැඩක් නැහැ කියලා හැම සතෙකුම Taman ඉදිරියට ඉපත් වෙනා ඕනම කෙනෙක්ගේ මානසිකත්වයේ එහෙම වෙන්න පුළුවන්. යාගේ වාසියක් තියෙනවා. මම ඔබට ගණන් ගන්න කියන්නේ මම ඔබට උත්තර දෙන්න බැඳිලා නැහැ. මම ඔබ විසඳන්න බැඳිලත් නැහැ කියලා යම් වෙලාවක තමයි හමු වෙන හමු ඕන කෙනෙක්ගේ මානසිකත්වයත් එක්ක සමගව යන්න පුළුවන්. සමානාත්ම නැත්නම් සමාන්තර මානසිකත්වයක් ඇති වෙනුත් කියන්න පුළුවන් සරුවත්. සමුඤ්ඤතාවය විස්තර කරන්න පුළුවන් එක එක උපමානයක් තමයි. ආවම දාකත් ඒ ඉන කෙනාට එහෙමුනේ මොකද කියලා අදිසි වෙන්නේ. වෙන්න පුළුවන්. මේ ලෝකෙ වෙන්න බැරි දේවල් නැහැ. හැම දෙයක්ම ලෝකෙ සිද්ධ වෙන්නේ හේතුවක් සහිතවයි. ඒ නිසා මම හිතුවට එහෙම කෙනා එහෙම කිරුවේ මොකද මට කියලා එතන තියෙන්නේ මගේ කරුණා. එතන තියෙන්නේ මේ දෙකට බෙදාගෙන එක කොටසක් තමන්ගේ පැත්තට අනිත් කොටස අනිත් පැත්තට ගත්තොත් එතනම මානසික රෝගී තත්යකට ඇවිදී ගන්නවා. එනිසා පවතින දේ එක්ක අවිරුද්ධ වෙවි. පවතින දේත් එක සාමීච ප්‍රතිපන්න වීම. අපන්නක වීම. බුද්ධ සාධනයේ සඳහන් කරන උස්සස්ම උසස්ත. තපසේ උසස්ත தත්ත්වය. උදේ කිතුනා මේක නෝ දාකම. උදේ කිතුනා මේක බය ආදුකමක් කියලා. මේක ආදාගත ප්‍රතිපන්න. අවස්ථාවක් ආපුවම පැනලා යනවා. එන ඕනම දෙයක් පාර ගන්න එක කියලා අමරාවික්ෂේපවාදී කියලා එක වාදයක් කියන සමාරිතම බුද්ධ ධර්මයේ මේ විදිහට ගියාම හැමදේම තේරුම් ගන්න ගන්න උත්සාහය අමරාවික්‍ය බවයි. ආදා වගේ ලෙස්සලා මාරු වෙන්න හදනවා. ලෙස්සලා මාරු වෙනත් මේ විදිහට. මේ தත්යෙන් පැන යන්න අපේ කිසි උත්සාහයක් නැහැ. මේ தත්ය අපි ළඟට ආව නම් අපිට තීනේ தත්යෙන් වෙන්න පුළුවන්. ඒක පිටවදමේ කලබල පොරදී මානු බාණ්ඩයන්වත් හොඳ නැහැ. කලබලේ මේක මට විනිශ්චය කරන්න පුළුවන් කියලා තමන් ආරූඪ කරගන්න යන්නත් නරකයි. ඒ සත්‍ය හොඳට තේරුම් ගැනීම සඳහා ඉවසින්ින් එක දිහා බලන්න නම් මේ විදේ හොඳ පැත්ත බලන්න. ඒ කියන්නේ සාමයේ තියෙන කෙන වෙච්ච දෙයට එන්න සීනේ. වෙච්ච දෙයට මොනවද? ඒක තේරුම් ගන්න නැතුව මං ඉස්සරහා මොකද මෙහෙම කෙරුවේ මෙතන මෙහෙම මොකද කෙරුවේ කියලා අපි ආරූඪ කරගත්තොත් ඒ ආරූඪ කර ගැනීමත් එක්කම මේ ව්‍යාපාරයේ වැඩෙනවා. අපිට විශාල උපකරණ රාශියක්, ආයුධ රාශියක්, අදහස් රාශියක් ගලාගෙන ඇවිල්ලා අපි වහාම ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා විෂ කැවිච්ච සර්පේක වගේ. මේ අවස්ථාව බොහොම සිත්කන්නාසු විදිහට පිළිවිදින කියලා බොහොම සංවේග උපදවන විදිහට අතුවා පෙන්ලා දෙන තියෙනවා. අන්න එහෙම කිපිච්ච හිත හරියට මේ පුද්ගලයාට ළමා ගැනීම සඳහා කුණු වෙච්ච කිවිය ගිනියම් වෙච්ච යකඩයක් අල්ලනවා වාගේ තමයි මේ ළඟ තියෙනවා නම් ගිනියම් වෙච්ච යකඩයක් මම ඕව නසනවා මම ඕව මරනවා කියලා අර යකඩය අතර ගත්තොත් මොකද වෙන්නේ ඒ තමා ගැතිල කෝවකත් ගැලින්දීදීම තමන්ගේ අත පිටින් එනිසායි ද්වේෂ ආදහසම ඒ ද්වේෂයේ ස්වභාවය තමයි මුල පුච්චේ ඒ අපි කරගත්ත හිතම එතන ඉඳලම දානවා අන්නේ දැවිල්ලට කරන විකාරයක් තමයි ඒ ද්වේෂයෙන් කරන කතා, ද්වේෂයෙන් කරන වැඩ. මේක පිටේ ඉඳලා බලනකොට මහා දුක්සා ගන්නවා. ඒ පුද්ගලයාට නම් ඉතින් කරන්න දෙයක් නැහැ. වමනෙකට අගින ගන්නවා වගේ Taman එක ආඝාතීකරණය කරනවා. ඔත් පිට බලනකොට ඒ පුරුෂයා ආගම ඉස්තිරියාවට වේවා. ඒ පුරුෂයා ආගම අම්මට තාත්තට උනත් වේවා. දැන් නම් ඉතින් පිළියම් කරන්න බැරි සාධක දෙකක් ඒ මොකද අනුන්ට ගහන්න අරගන්නේ අර ගිනියම් වෙච්ච යකඩේ. ඉතින් ගන්නකොටම දැන්. එහෙම නැත්නම් උපමාවට පෙන්නනවා අසුචිතවරිච්චය. යකඩ ගුලියක්. නැත්නම් අපි දුන අසුචි ගුලියක් කියලා. ඕක කෙලෙනවා කියලා මම ඒක අතට ගන්නකොට ඉස්සෙල්ලාම කියලා. ඒ නිසා ද්වේෂයට අනුව කාරණා නොදැනි. අකිතරම් ඉක්මනට ද්වේෂ වීමට අද කොච්චරදෝ චිත්තපටයේ දර්ශන කෙරෙන්නට එනුමනා ආස්තිනෝ අවකත මාර්ගයෙන් දෙනවා. ඒ වගේම සමාජයේ ඉදිරියෙන් සිටිනා වූ නායකයෝ යුතුය විදිහට මේ කිපෙන සුළු ගතිය වහා ක්‍රියාත්මක වෙන ගතිය ලොකු දක්ෂකමක්. සතුරා එක පහරින් මරා දමන්නට, නසා දමන්නට විනාශ කරන්න පුළුවන් ශක්තිය මේ සාල් දක්ෂකමක් කියලා සරුවත් මහන්සේට අතු 16 දෙනෙකුගේ ශක්තිය දෙනවා. ආනන්ද සාරට අතු 8 දෙනෙකුගේ ශක්තිය තිබුණා. කවදාකවත් නැහැ. ඉල්ලක් කොල්ලලා කාටවත්. ඒ හැම ශක්තියක්ම තියාගෙන ඉතාමත්ම ඊලහංකාරව. උන් බය ආදු ස්වරූපයෙන් ගත කිරීම තමයි ආර්ය විනී තාම වැදගත්. ඒ සාධි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන සඳහන් කරනකොට උන්වහන්සේ සඳහන් කරන්නේ මම පිරිසතරට යනකොට යන්නේ අංකටිච්ච ගුණෙක් වාගේ. අංකටිච්ච ගුණාට ඒ සෙල්ලම් කරන්න හම් වෙන්නේ නැහැ විශේෂයෙන් මේ කැඩිච්ච අඟට වැලි කැටයක් වටනත් ඉතාමත්ම වේදනාසුළුයි දෙක ඒ ඇති වෙන හිලෙන් ඇති වෙන එන විචිවිදයක් කෙලින්ම මොළයටම යනවා. උලංග වැදුනක් ඒ කෙලින්ම උලඟ අගේ හිලේ කෙලින්ම මොළයට යනවා. නිසා අංගරිච්ච ගුණ අං නැතිකම විතරක් නෙවෙයි සාල භයානක අතුවාලක් සහිත කෙනෙක්. අන්න මේ වගේ හැදෙන්නේ කියලා කියන අපේ විස්තරය කරගන්න. අපේ මේ යෝගාවස්ථාව කරගන්න. ඒක අවස්ථානුකූලව බලලා බාහිර දීමේ දක්ෂතාවය හොයන්න ගියාම ඒක තේරුම් ගන්න ඕනේ මානසික දුර්වලකම. මානසික රෝගයක් ඉතින් දිගින් දිගට යනකොට අන්තිමට ශරීර කරගන්න බැරි රෝග බවට පත් වෙනවා. ඒ ලෝකෙ දැන් ගා එමෙ රෝග නම් වශයෙන් කියන්න පුළුවන් තත්ත්වයක්. ඊළඟදී ලංකාවේ කතා කරගත්තා. මේ ජාතක කතා දිහා බලලා මේ ජාතක කතාවල එක එක ජාතක චරිතයේ තියෙන මානසික රෝගය වෙන් කර හඳුනා ගැනීමේ ආකාරය. එතකොට බලනකොට මේක මානසික රෝගී ආශ්‍රෝක රෝගීන් වාගේ තමයි. හැම කෙනෙක්ම Tamanටම උරුම ජීවිත පද්ධතියක් තියෙනවා. ඒක සමහරු ඇතුළත ක්‍රියාත්මක කරන සමහරු පිටුපිට කියනවා. ඒක භවතනාන්ති අර අන්දරක සූත්‍රයේ අත්තන්තප පරන්තප අත්තන්තප ආදි වශයෙන් ඇතුළත තවන පිටතට තවන ඇතුළත තවන පිටතට නෑ පිටතට තවන ඇතුළත නෑ ඇතුළත තවන පිටතට තවන්නේ ආදි වශයෙන් කුචු හතර කොටස් හතර වෙනවා. ඒ නිසා සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා කියන්නේ මේ ද්වේෂය නැති කෙනෙක් ඇත්තේ. අපිට ඒ නිසා ප්‍රථම දේ මේ දින ද්වේෂය හංගන එකවත් ඒකට ලැජ්ජාවටපත් වෙන එකවත් නෙවෙයි මේ ද්වේෂය ආපු වෙලාවක සන්තම් වාත්තම් ව්‍යාපාද සාත්‍යමේ අධ්‍යාත්ම ව්‍යාපාදෝ පජා. මෙන්න මේ දැනගත්තට පස්සේ අපිට තේරෙන්න සිද්ධ වෙනවා මේ මෛත්‍රී සංකල්පය. දේවල් වලට විරුද්ධව පෙළ පාලින වෙන ගතිය. ඒක සාමයේ සඳහා වෙලත් පාළියක් පාවිච්චි කරගන්න. ඒක නැතුව පෙළ පාළි නෙමෙයි මේ පෙළ බෞද්ධ වචනේ සඳහන් පෙළ කියලා කියන්නේ පාළිය කියන්නේ පෙළ පාළි නෙවෙයි. මේ පෙළ පාළි අනිත් පැත්ත. මේ අවිරුද්ධතාව. අපන්නක ප්‍රතිපද. සාමීච ප්‍රතිපද. මේ ප්‍රතිපද තුළ බේද කියන්නේ සිද්ධිය දැක ගැනීම සඳහා තව මොහොතක් සමා වෙනවා. මිසක් වහා ක්‍රියාත්මක වෙනවා. වහා ක්‍රියාත්මක වෙනවා නම් මතක් කරන්න තියෙන යුතුයලට අනුංගු කියන ධර්මද දුරුනේ. කෙනෙක් කල්පනා කරනවා නම් මගේ හිත අසවලාට දුප්පන්න පුළුවන් කියලා ඌ පුත්‍රයාට අපි සිංහලෙන් කියනවා කුප්පයයි. විතරම කල්පනා කරලා බලන්න ඕනේ අපි මම මේ වඩ아가න යන ගුණ ධර්ම කාටවත් කිපෙන සුළු තත්ත්වකදී කියේ. ඔත්තල් වෙච්ච තුවාලයක්. එහෙමනම් අපි ඒකේ පේන දින දුර්ලභයි. අපේ භාවිත නැති මනසක හැටි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ හිත අකුප්පා චේතෝ විමුක්තිය ඇති කරගත්ත සරුවත් සංඝාන්ති අනුගමනය කරනවා නම් ආපවත් කුප්පන්න බැරි තමයි. කිප්පෙනවා. කිපුණට වහාම දරගන්න. දැනගන්නවා මේක අනුන්ට පාවා දෙන්න නරකයි. මේක ඇතුළත ශික්ෂණයක් වඩපත් කරගන්න නම් අපි අර මෙලෙක් බව දේවල් එක දැහිලා සීහිලා අවිරුද්ධ වෙන බව තේරුම් ගන්න. සිනහන ස්වරූපේ නැත්නම් මෙලෙක් භාවයේ තේරුම් නිසා හිතාකාර පවත්නක් කරනවා මිත්‍යා කියන කාරණාව තියෙනවා. මේක තව තැනක තේරුවත් යන දේ සඳහන් කරනවා. සුභ පරමත්ථායම් වික්‍රේ චේතෝ මිත්‍යා චේතෝ. හැම හැම දෙයකම තියෙන හොඳ පැත්ත බලන් ඉගෙන ගන්න එක තමයි මෛත්‍රී චේතෝ. මේ විදිහට අපි පිටසක් එක්ක ඉඳ ගියාම ඒ පිටසත් එක්ක ඉදීමේ සමගියේ වස්නාකම දන්නවනේ. මේක උපක්‍රම රාශියක් තමයි උපක්‍රම මල්ලේ තියෙන්න ඕනේ. ඒ වෙලාවට තමයි අතිශී ඒ ආතුර වෙන්නේ නැතුව ඉන්නේ. මේක මදි මෛත්‍රී භාවනා වශයෙන් මේක දිනු කරගන්න. නිසා පළවෙනික මේ මෛත්‍රිය පිළිවද සංකල්පයේ දෙක තමයි මෛත්‍රී භාවනාව නැත්තම් භාවිත මනසක් තියෙනවා. ඒ වගේ වෙලාවක හැමදාම පැලස්තරාලන වෙනුවට ඇතුළතින්ම යාන්ත්‍රණික ක්‍රියාත්මක වෙන කාලයකට හිත හදාගන්න. ඉතින් උග මන් දන්නේ මයි ළඟට බොහෝ විට ඔය බාහිරින් විනාශ සම්බන්ධතාවල් තියෙනවා යෝගාවචර වෙවිලා අවස්ථාවල් තියෙනවා උඟ දෙරෙක් ආනාපාන සතිය කරන අවස්ථාවට වඩා මෛත්‍රී භාවනා කරන බවට සඳහන් කරන වෙලාවල් වෙයි ඒ ඒ මේ මෑත මේ අවුරුදු 7-8ක මේ අපිච්චි සම්මුඛ සාකච්ඡාවල් ප්‍රතිඵල මම හිතන්නේ අපි ඉපදෙන වයසේ වාගේ එහෙම නැත්නම් ඊටත් ඉස්සල්ලා මේ කාගෙන් හරි භාවනා කරනවා කියලා අරුවන ආනාපාන සතිය කවදාකවත් කියන එකක් නැති වෙන්නේ. ඒ කාලෙ තිබුණේ මේ චතුරාර්යක භාවනා කප්පාඩම් කරන තමයි. මේ මෛත්‍රී කරන්නේ කොහොමද කියලා අහුවොත් එයත්ෝ ඕනම වෙලාවක කියන්නේ මේ මලක් පානක් පූජා කරලා බුදුහාමුදුරන්ට වාඩි වෙලා සීල සත්‍ය සූපත් වෙනවා කියලා හිතනවා. නමුත් මේ මෛත්‍රිය සංකල්පයේදී අහිතාකාර පවත්ති ලක්ෂණා කියලා සියලු සත්‍යයන් කෙරේ පවතින ආ වූ හිත හිතසුව කල්පනා කරාට මෛත්‍රී භාවනාවට ගියාම පක්ෂමශීලී වෙන්න වෙනවා ඒක පරෝජනේ සලකනවා එහෙමනම් මෛත්‍රී භාවනාවේදී හිතාකාර පවත්ත ලක්ෂණා කියන එක හරව ගන්න වෙනවා අමන්තම හිතසුව පිණිස අනුන්ට මෛත්‍රී කරන්න නම් තමන්ගේ හිත මෛත්‍රී තත්ත්වයට පත් කරගන්න. එහෙම නැතුව අනුන්ට මෛත්‍රී කරන්න තමන්ට සුදුසුකමක් මෙන්න මේ කරපු ඉදිරිපත් කරපු වාක්‍ය තුන අතර විදා දැක්වීම සඳහා සමාන ආචාර්යවරු මේක පැහැදිලි කරනවා. සියලු සත්‍ය සූපත් වෙත්වාගේ යම් කිසි කෙනෙක් සමන්තුළු වඩන්නද මෛත්‍රියක් නැතුව නමුත් මෛත්‍රිය කියලා හිතාගෙන ඒ කරන වැඩේ කියන්න පුළුවන් කාමාවචර කුසල් සඳහා කරන මෛත්‍රියක්. මොකද මේ සියලු සත්‍ය සූපත් වෙත්වා කියන අවස්ථාවේදී මේ පුදුලට රාගෙ හිතේ නෑ, ද්වේෂෙ හිතේ නෑ, මෝහයක් හිතේ නෑ පරස වචන කියනවා නෙවෙයි හිස් වචන කියනවා නෙවෙයි කේලම් වචන කියනවා නෙවෙයි මේ මෛත්‍රී වචනයි කියන්නේ. ඒ නිසා භවනාවචර වශයෙන් වෙන්න තියෙන අකුසල් රාශියක් බලකලා කුසල් පැත්තට හිත යොදන කතිය වෙනවා. නමුත් කවදාකවත් ඒ ක්‍රමයක රූපාවචර ධානයන ලබන්න බෑ. ධාන ලබන මෛත්‍රී භාවනාවට ඉස්සල්ලාම ගන්න වෙන්නේ සීල සත්ව නෙවෙයි අහං අවේරෝ හෝමි අප්‍යාපච්චෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තාන පරිහරා කියලා මම වෛර නැත්තේක් වීමා, රෝග පීඩා නැත්තේක් වීමා, මානසික පීඩා නැත්තේක් වීමා, සෝසී ආත්මය පරිහරණය කරන්නේ වීමා කිය තමා කරේ මෛත්‍රී පතුරවන. මේක මේ මෛත්‍රී භාවනා කරනකොට කොහොමද කරන්නේ කියලා මෙන්න මේ තමන් කරේ මෛත්‍රී පතුරවාගෙන පටන් අර ගන්නවා කියන එක සපේලා උත්තර සපයන්ට දෙන්න පුළුවන් අත්ව ඉතාම සුදුසුයි. ඒ මොකද අර මෛත්‍රිය පිළිබඳව සංකල්පේ විතරයි සමහරව අහලා තියෙන මෛත්‍රී භාවනාව අහලා නැහැ කරලා නැහැ. නමුත් යෝගාවචරය නම් අනිවාර්යයෙන් මේක දැනගන්න. දැනගෙන හිටියේ නැත්නම් ඒ දෙද වුණාට පස්සේ පිළිත් ගන්න යනවා වගේ අමාරු වැටුණට පස්සේ ඒක භාවනා කරන්න වෙලාවක් වෙන්නේ. ඒත් ගිය වෙලාවක මෛත්‍රී වඩන්න බෑ. මෛත්‍රී කියන කලින් වඩලා පුරුදු කරලා තිබුණා නම් කේන්ති කිය වෙලාවේදී ඒක හරියට අර පාම් එකක් ගන්නවා වගේ දේහක් මේ ලේපනයක් ආලෝකණي ආලය කරනවා වගේ ඒ වෙලාවට පාවිච්චි කරන්න. ඒ නිසා යෝගාවචක මේ චතුරාර්ය භාවන ටික ටික ටික ටික පුරුදු කරලා තියෙනවා. ඒක නිසා මම අද හිතුවේ කල්පනා කරේ මේ කාරණා ඉදිරිපත් කරන්න ඕනේ. ආගේ තුලත් මේ පිළිබඳව අලුත් අලුතක් ඇති කරගන්න එකක් ඇති කරගන්න. ඒ නිසා මෛත්‍රී භාවනාව කරනකොට ඉස්ලාම් කරන්නේ සමාන මෛත්‍රී ඒ තමාට වෛද්‍ය කිරීමේදී මම වෛර නැත්තේ වෙනවා කියන එකයි කියන්නේ. ඒ නිසා මේ වෙලාවේදී වෛර නැති වෙලාවක් වෙන්නේ. වෛර සහිත වෙලාවක මම වෛර නැතික් වෙනවා කියලා කිව්වට ඇතුලේ උරුදු ඉන්න තුවාලයකට පිටින් බෙහෙත් ගාවගේ තනියෙ වෙන්න නැහිට උනත් ඒක gediye. නිසා හිත හොඳට විස්රාම වෙච්ච වෙලාවක්, විවේක වෙච්ච වෙලාවක්, කය ඉරියව පහසු වෙලාවක්, ලෙඩ රෝග නැති වෙලාවක්, අනුන්ගේ තමන්ට ඉරියව නැති වෙලාවක් බලලා මේ විදිහට බලන හොඳම සුබ නැකටක් බලලා. හොඳම හොඳ වෙලාවක් බලලා වාඩි වෙලා පහසුකම් ශරීරෙට දීලා හොඳ ඉරියව්වක ඉඳගෙන තමන්ගේ තමන්ටම හිත යොදාගෙන මම වෛර නැතික් වෙනවා මම වෛර නැතික් වෙනවා වෛර නැතික් වෙනවා ආදි වශයෙන් විකතෝම වෙන කිසිම හිතවිල්ලකට හිත නොතබා විකතෝම මෛත්‍රී කරගෙන යනවනේ මේ බුද්ධල ඇත්ත වශයෙන් දානේ දීලා තිතකලා කියන කෙනෙක් නම් මේ ජීවිතයේ ජීවිත දාන ශක්තියෙන් දීවේදි කරමුතු කරලා සීල ආනිසංස නිසා වහාම පැකිලීමකින් තොරව නිරවුල් තමටෝ මෛත්‍රී කරගන්න පුළුවන් ගැටලුවක්. දන් දීලා නැති කෙනෙකුට මේ විදිහට අනුගේ දේවල් හොරකම් කරන කෙනෙකුට සිල් දකලා නැති කෙනෙකුට මේ විදිහට කියනවා නම් සතුන් මරන හොරකම් කරන කාමයේ වරදල ඇති වෙන වචනෙන් අකුසල් කරන කෙනෙකුට මම වෛර නොවේවා කියලා කතා කරලා කියලා ගන්නවා. තමන්ටම ද්වේෂ කරන්න පටන් ගන්නවා. ඒක නිසා කෙනෙකුට තම මේ ජීවිතයේ දීපු දාන ප්‍රමාණය, රැකපු සීල ප්‍රමාණය මෙලෝ වශයෙන් ආනිසංස විඳින්න ඕනේ නම් පැහැදිලි පරීක්ෂණ ක්‍රමයක් තමයි මේක උරගලක ගාලා බලනවා වගේ මෛත්‍රී භානාය හිතියොදලාගෙන ඉන්නකොට ඒක විදිහට පැහැදිලිව තේරෙන්න පටන් අර ගන්නවා කොච්චර දෝ ලෝකේ සත්ත්ව විශ්ය ගත්තාම සියල්ලෝම එකිනෙකා මරාගෙන කරන ලෝකයක් තියෙනවා සීලයක් පිළිබඳ මොනම දෙයකින්වත් අදිස්ථාන කරන්න බෑ නමුත් මේ මනුෂ්‍ය ලෝකේ ගත්තොත් මනුෂ්‍යයාට ඊට වැඩිය උසස් භාග්‍යවන්ත ස්වභාවයක් තියෙනවා. මොකද ඒකේ 100ක 80ක් 90ක් නැත්නම් 95ක ප්‍රදේශයක් අනුංගහංකත්වා තමයි තියෙන්නේ. අනුග්‍රහංකත්වා නෙවෙයි. අනුංගසාකයන් තමයි කරන්නේ. මේ අනුංගසාකන ඇත්තු දානයට වඩා හොරකමට පෙළඹෙනවා. සීලයට වඩා මේ පංචිල් කැඩීමට පෙළඹෙනවා. ඒ උදේනාගේ තාම අමාරුයි. මම සූපක් වේවා කියලා කියන්නේ කොටින්ම කියනවා නම් එහෙම කෙනෙකුට අත්නික වහගෙන පාළුවෙන්නට ඉන්නවත් බැහැ. බය හිතෙනවා. ඉතින් නිදා ගන්න යනකොට තේසා සද්ද ආහා ආලෝක ඇතුව පිරිසක් නම් තමයි ඉඳාගන්නේ. බලකත්. මේ දාන දීලා තින්නක පිළි කෙනාට මේ විවේක වෙනකොට මේ තමන්ගේ දානේ ඒ සීලය ආවර්තනකොට ආවර්තන කරලා බලන ලොකු සතුටක් ඇති වෙනවා. මිච්ඡර අනුන්ගේ කතා කරන ලෝකයේ අපි මේ විදිහේ සීලයක් අරලා තියෙන මිච්ඡර දානාදී කටයුතු කරලා තියෙන නිසා ඒ කාන්තිය මගේ හිත තව තවත් සෝපත් වේවා සෝපත් වෙන්න වෛරය. මේ වෛරය නැති කිරීම වෛර නැති අවස්ථාවක පටන් අරගත්තොත් ඒ භාවනා බොහොම ඉක්මනට සාර්ථක වෙන්නේ වැඩි ඉතින් 5 10ක් විතර එක දිගටම මෛත්‍රී අදහස් ඉතින් දෙරි කරන වෙන ද්වේෂ අදහස් වලට ඉඳ ඉඳ නොතබා Taman කෙරේ හොඳ මෙලෙක් භාවයෙන් යුක්ත මෛත්‍රී කරගෙන ගියොත් පුදුමාකාර හිත ප්‍රමෝද වෙනවා රස විඳින්න පුළුවන් ගතියක් මිලෙක් ගතියක් ඒ පහම මේ නිසා ආඝාත පටිවිනේ වත්ත වෛර කියන දේවල් දිනු නැත්නම් ජීවිතේ ගම් ඉදිරි කාරකම් සංසාරයෙන් ගినాම සමහර දකින්නකොට මේ මේ පුදුම වචන කියන්නේ ආන්නේ වගේ බද්ධ වෛර ක්‍රමයේ තුනී වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවට එන තරහ තාම එනවා. මේ අවස්ථානුකූලව නමුත් අර බද්ධ වෛර කියන බඳගෙන තියෙන ගැටි එහෙම නැත්නම් මේ පුදුල නසන්න විනාශ කරන්න කියන අදහස් අයින් වෙන්න පටන් ගන්නවා. ආඝාත පටිවිණියේ එන්න පටන් මෙන්න මේ විදිහට මේ මෛත්‍රී කරගෙන යනකොට මේ මෛත්‍රිය තුල අර වැරදි පාරට ගියොත් රාගය මතුවේවි. අපිට කලින්ම මතක් කරානේ මේ මම ද්වේෂය කියලා කියන්නේ රාගයේම විකෘතියක් කියලා. අන්න ඒකට තවත් සාක්ෂියක් තමයි මේ රාග මුඛේ මත් මිත්තා මිත්තා වංචේති කියලා කියනවා. රාග මුඛේ මෛත්‍රී වංචා කරනවා. ඒ නිසා තමන් කෙරේ ආත්ම සිනිහය වැඩි කරගෙන සිනිහේ වැඩි කරන්න පටන් අරගත්තොත් මෛත්‍රී සීමාව වෙනවා. ඒ වගේම අනුන්ට මෛත්‍රී කරනකොට තමන් ඉතාම ප්‍රිය මේ පුරුෂයෙක් නම් කාන්තාවකට මෛත්‍රී කරන ගතිය, පුරුෂ කාන්තාවක් නම් පුරුෂයාට මෛත්‍රී කරන ගතිය බොහොම ඉක්මනට හරියන්නේ කියන නමුත් ඒතර තියෙන්නේ රාගය. එතකොට මෛත්‍රී සීමාව ඉක්මවල මේ හිත රාග පැත්තට වැටෙනවා. ඒක නිසා මෛත්‍රී කරලා තමන්ට මෛත්‍රී කරලා හොඳට තමන්ට අර කියන විදිහට යාදෙන සැපයක් යාදෙන මෙලෙක් ගතියක් යාදෙන අවිරුද්ධ භාවයක් සාමීච ප්‍රතිපන්න භාවයක් තේරෙනකොට ඒක පූජා කරන්න ඕනේ බෙදා හදා ගන්න ඕනේ කියන සත්‍යයත් එක්ක නෙවෙයි. කවදාකවත් නරකයි අප්‍රිය බුද්ධලන් එක බෙදා ගන්න. කවදාවත් නරකයි අතිප්‍රිය බුද්ධලන් එක බෙදා ගන්න. කවදාවත් නරකයි මධ්‍යස්ථ බුද්ධලන් සමග බෙදා ගන්න. කවදාකවත් නරකයි වෛරී බුද්ධලන් සමග ඒක දිය යුත්තේ කරු භාවනීය ගුරුවරයෙක්. ඒ වගේම මේ ගුරුවරයා පුරුෂයෙක් ස්ත්‍රියකට මෛත්‍රී කළ යුතු නැහැ. ස්ත්‍රියක් පුරුෂයෙකුට මෛත්‍රී කළ යුතු නැහැ. මොකද මෛත්‍රී මුල් අවස්ථාවේ මේ රාගයත් එක්ක පටල වෙන ගතිය අනිත් පැත්තට. මේකට හොඳම නිදර්ශනයක් අද දැක ගන්න පුළුවන්. අර අපේ ඉලක්කවලදී දැන් ලංකාවට කියන විශේෂම අතරවල වාක් වේලාවට මේ මානසික අසහන කියන ඇත්තෝ මේ මානසික රෝගී ළඟටපත් කරනවා. පත් කරපුවායි මානසික වෛද්‍යවරයා ඒ රෝගියා විවේකීව සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ඒ රෝගියාට පෙන්ලා දෙනවා මේ තරුණ කාලෙදී යටපහුව වෙච්ච යම් කිසි බයක් ප්‍රතිගන්මක්, ද්වේෂයක්, කම්පනයක් වෙලා ඒක යටි වෙලා ඒකේ තියෙන මේ රැවුරු පිළිරවුදීම තමයි මේ ද්වේෂයේ වශයෙන් මතුවෙන එකක් වශයෙන් මතුවෙන්නේ. ඒ නිසා හිත බය නැතුව, පැකිලෙන්නේ නැතුව ඒ ද්වේෂය, ඒ තරහා, ඒ සැකේ ඇතිවෙච්ච තැනටම හිත ගෙනියන්න. නමුත් මේ රෝගියා මෙතෙන් යනකොට පුදුමාකාර පිළිකාවක් දක්වනවා. ඉතින් යන්න බෑ ඇඟ කිලිපොළන. ඒ නිසා මේ බුද්ධිලා බලනවා සත් අහලා රූප බලලා, ගන්ධ රස බලලා, ගහේ දීලා අර අවස්ථාවට හිත වැටෙන එක වළක්වන්න උත්සාහ කරනවා. ඒ මොකද මේ හිත මේ අවස්ථාව මතක් වෙනකොට උංගා විතර දරන්න බැරි නිසා. නමුත් අර වෛද්‍යවරයා මේ සායනය කරන කෙනා ගතිය තමයි මේ රෝගියාගේ හිත බය නැති කරලා පුළුවන් තරම් අර වෙච්ච සිද්ධියට ලං කරන්න හදනවා. මේ ලං කරන්න හදනකොට මේ මානසික රෝගින්ගේ ගතියක් දෙනවා ඔහු මේ මානසික වෛද්‍යවරයාට ප්‍රේම කරන්න පටන් ගන්නවා. එන්නේ මේ ප්‍රේමයේ එල්ලිලා තමයි ඔහු හිතන්නේ අතෙන්ට යන්නේ. ඒ දණ්ඩක් වශයෙන් තියාගෙන ඉන්නේ Tamante සායනයට උදව් කරන පුද්ගලයාට රාගික වශයෙන් ප්‍රේම කරනවා. ඉති මේ නිසා අන්තිම මානසික වෛද්‍යවරයාට පිස්සු ඇදගෙන වැඩි. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම ආශ්‍රය කරන්න වෙන්නේ මේ වගේ වැඩිච්ච අත්තු ඒ අත්තු කරන්නේම ඇවිල්ලා එල්ලෙන එක. මේ මානසික වෛද්‍යවරයා භාවනා නොකරපු කෙනෙක් නම් මේ ද්වේෂය කියලා කියන්නේ රාගයේම ප්‍රතිබිම්බයක් බව දන්නේ නැත්නම් අවසානයේක තමයි. ඒ සංගෝධනේ කියන මේ භාවනාවේ මානසික රෝග දුර කරන්න පුළුවන් කියලා ඒ වාගේම වෙන වෙන රෝග සුව කරන්න පුළුවන් කියලා ඒ කියන නැත්නම් වෙලා තියෙන රෝගීන් වලටපත් වෙනවා. ඒක අදලා දන්න කෙනෙකුට හොඳට තේරෙනවා Tamange හිත මේ වාගේ දෙයකට පුරුදු කෝණු කරලා ඒ කෙනෙකුට උදව් කරනවා මිසක් අවස්ථාව ආදී වෙනවා. Taman ළඟට කවුරු වෙලා ආවා. අනිත් හොඳ පැත්ත බලන්න ඉගෙන ගන්න. නැත්නම් මේ ද්වේෂයට යට නොවෙන්න ඉන්න ඕනේ කියලා මතක් පුත්තක් ඉද දුන්නොත් බොහෝම සීක්‍රේ කරේ. නමුත් ඒ චිත්තක්ෂණයේ නොතබ මේ වේග කැවීම නිසා තමයි අපි රාගයට යට වෙලා ද්වේෂයට යට වෙලා ඒකම සමානාත්මක. ඒ සාමී ද්වේෂත් එක්ක වැඩ කරන ගතිය බුද්ධ චරිතයටයි වැඩේ. ඉඳ බුද්ධි ප්‍රතාපය. තමයි ද්වේෂය. ද්වේෂය ද්වේෂය බව දැන ගැනීම ලොකු බුද්ධියක්. ඒ මොකද ඔහු තුළ සෑහෙන ශක්තිය තියෙනවා. ඒ ශක්තිය සත්‍තා බාටපත් කර ගන්න පුළුවන්. වීර්ය බාටපත් කර ගන්න පුළුවන්. සතිය බාටපත් කර ගන්න පුළුවන්. සමාධිය බාටපත් කර ගන්න පුළුවන්. ප්‍රඥා බාටපත් කර ගන්න. මේ පැත්තටපත් නොවුනොත් මේක ඒකාන්තයෙන්ම ලෝකේ වනසඟ විනාශක තත්ත්වයකට. මෙන්න මේ විනාශක තත්ත්වයේ ඉඳලා අර ඉන්ද්‍රිය ධර්ම බාටපත් කිරීමේ අතරමැද අවස්ථාව තමයි දෙකක් විදිහට වෙන්නේ එකක් මෛත්‍රී කරන්න පුළුවන් අනික සතිය කරන්න. මේ මෛත්‍රී කිරීමේදී අපි කරන්නේ తాවකාලික පිළියෙල. හැබැයි මෙදෙනේ මේ භාවනාවට උරුම කරගන්න. ඒ නිසා මට භාවනා උගන්වපු ස්වාමීන් වහන්සේ ආයතනසේ 59 වල ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම කර්මස්ථානාචාර්යවරුන් වගේ ලංකාවේ භාවනා කුඩුවේ වශයෙන් කටයුතු මේ කටයුතු කරනකොට සුද්ධ වශයෙන්ම උගන්ලා දෙන්නේ විපස්සනා. හොඳට භාවනා කර උපාසක මාර්ගයක් හම් වෙලා මේ ඉඳපු කාලය ඇතුළතම මම විපස්සනා උගන්ලා පස්සේ උපාසක මාර්ගයට දවසක මෛත්‍රී පිළිබඳ මේ වගේ ආනිසංස කතාවක් කරනවා. මේ කතා කරලා මහා අවීරෝහෝ කියන පදේ යටතේ මම වෛරණත් එක්කෙනවා කියලා මෛත්‍රී භාවනා කරන්නයි කියලා අපට ආනිසුද්ධ කරලා දීලා තියෙනවා විපස්සනා හරියට සම්පූර්ණ දෙයක්. පහුවෙන්ද කමට ආශෝධ කරන්න ඇවිල්ලා හොඳ දෝම සායද ස්වාමීන් වහන්සේ පයින්. කවදාකවත් නෑ ඒකනම් බොහොම කීකරව වැඩ කරනවා. ඇයි කියලා වරපොත් ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චර කල් මේක අහංගගෙන හිටියේ මේකනේ මට කලින් දෙන්න තිබුණේ අපරාධනේ මාස දෙක තුනක් කල් දෙන්නේ කිය මේ මෛත්‍රී කියන්නේ නෑ කියලා බයින් කරා. මේ මොකද අර විපස්සනා වාදී දැඩි භාවනා කර නැත්නම් මේ මෛත්‍රිය හරි ගියොත් ඕම සීක්‍රෙන් ආනිසක් ලැබෙනවා. ඊට පස්සේ නිවනටත් වැඩි වගේ වෙනවා මේ මෛත්‍රිය අයින් කරලා. නිසා ඒකේ ලොකු ආකර්ෂණීය ශක්තියක් නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒකේ තියෙන්නේ මයින්ඩ් භාවනාවේදී සීමිත යදවම. එතන ඉස්ලාම අවශ්‍ය කරලා තමයි සංකල්පය. හොඳ පැත්ත බලන් ඉගෙන ගන්න එක. දෙක තමයි Tamange පටන් ගන්න මයින්ඩ් එක කරන්නේ. ඒ කරලා Tamanට හොඳට තේරෙන මට්ටමට හරියට ඇඟ කුප්පුරුව කරගෙන යනවා. ප්‍රමෝද කරගෙන යනවා වගේ. වෙන මට්ටමට එනකොට තරහා ගන්න විසඳා ගන්න බැරි තරමට මේ මයින්ඩ් එක එනකොට ඒක අර භාවනීය ගුරුවරයෙකුට දීලා මේ මාර්ගයේ පහනේ පාරපත්තු කරන්න වගේ මෛත්‍රී වැඩි කරගත්තට පස්සේ පුළුවන් පුතන ධානය. ඒකෙදි මතක ප්‍රවේශම් වෙන්න ඕනේ අර කාමී පැත්තට හිත යෙදුනොත් විරුද්ධ කාමී කෙනෙකුට මෛත්‍රිය දුන්නොත් ස්නේහයෙන් උපදීන නිසා එහෙම නැත්තම් රාගය ඇති වීම නිසා මෛත්‍රිය විනාශ වෙන්න පුළුවන්. ඒක ආරසා කරගෙන යනවන යෝගාවචර ජීවිතය ටිකක් පස්සට. මේ විදිහට මෛත්‍රී භාවනා කිරීමට නම් ඒ පුද්ගලයා කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය කියන සියලු දේනාම සියලු දේම සිද්ධ වෙන කර්මයෙන් බව පිළිගන්න ගන්නවා. එහෙම නැත්නම් තමයි අපි මේ විනිශ්චයකට පෙළෙන්නේ. අපි හිතනවා අපි දඬුවම් දිය යුතුයි. අපි ලෝකයා හැදිය යුතුයි කියලා. ඒක මොකද අපි දන්නේ ඒ වෙලාවේ කර්මික ක්‍රියාත්මක වෙනවා. අපි දන්නේ අපි මේක කරන්න ඕනේ. ඒක පොදු වෙන කතාව අපි අනවශ්‍ය කර්මයක් කරනවා. නිසා කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය කියන්නේ පරිසංකාන භාවයේ තියෙන හොඳට නුවණින් මෙනෙහි කරන්න ඕනේ මේ වරද කරන කෙනා. ඊ ආත්මවලින් අම්මා පරිදි වෙලා ඉරියාට මගේ ගුරුවරයෙක් කියලා දානවා. ඒ වගේම හිතාන දවෙනකොට මගේ ගුරුවරයෙක් වීද කියන්න පුළුවන්. දැන් මේ தත්ත්වෙ හිටියට මම මේ වැඩි හිටියෙක් වශයෙන් මෙහෙම කටයුතු කරාට ඒකට කවුරු කියලා දන්නවා ආදී වශයෙන් සර්වඥ වහන්සේ පවා බුද්ධාව මේ මේ පොච්චත්ත කාලේ පොච්චස්මී වගේ ආත්මවල ගත කරා ආදී වශයෙන් කල්පනා කරලා බලනකොට අපිට කොහෙන්ද ආයිතියක් තව කෙනෙක් නිච්චේ කරන්නේ ඒවා ආගංග භාණ්ඩ පවක් වෙනවා. උඹ අනුම විනිශ්චය කරුවොත් යක්ෂයා විසින් උඹ විනිශ්චය කරනවා. නිසා අපි අනුගමන විචේ කරන්න ගියාම විශේෂයෙන්ම අපි මේ නඩු තාන්දුරගේ බඩු තාන්දුරගේ කියන මට්ටමේ විචේ කරන්න ගියාම අක්ෂක්‍රායි විශ්වාසය. ඒකට වන්දනා. ඊට වැඩි හොඳයි අපි ඒ වෙලාවේ අවුරුද්ද ප්‍රතිපත්තිය සාමිත ප්‍රතිපත්තිය ඉඳලා ඉස්සලා කටයුතු ඒක යෝගාචර ජීවිතේට හුඟක් සාන්තිදායක. ඒකට කියන පරමාදර්ශය වශයෙන් පෙන්වන්න තියෙන්නේ සර්වඥාතයන් සාධන. ඒ සඳහා පටිසංකාණ ඥාන අවශ්‍යයි. ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනය අවශ්‍යයි. ඒ වගේම ඒකට ගැළපෙන කතාවක්. මම කලින් කිව්වා වගේ අද පවතින ආ වූ ජනමාධ්‍ය හැම එකෙම කරන්නේ මේ කුප්පල ගන්න. මිනිස්සුගේ හැඟුම් අවුස්සල බන්දල වහා ක්‍රියාත්මක වීමට මිනිස්සු පුදුමයකට පුරුදුලා. මේ චවාක්ම මේකට භාජනය වෙලා තියෙන කරුණ කොටස්. දැන් ඒක පිළිගන්න. එවැනි කතාවල් වලට යන්න යන්න මෙවැනි මෛත්‍රී කතාවල් වෙන්නේ මහා ගෝන්ජල් බොළඳ මේ අයාදු වතාවක්. නමුත් මේ වාගේ නීහාන ධර්මයක් නැතුව මේ කටයුතු කරගෙන යනවා. ඒ නිසා සමත ක්‍රමයේ මේ දේවල් කරාට මේ විදියට විතර කරාට සතිය ඉස්සර කරගත්ත විපස්සනාව තනි කර කරගෙන යනවා. දෙන්නලා දෙල තියෙන්නේ අපනතම් චිත්තං පටිඝානුපත්ත. ව්‍යාපාදානුපත්ත. ගැටීමක් එක්කම ව්‍යාපාදේ හට ගන්නවා. තං සම්පජානෝ හුත්වා පජහ. ඒක දැන ගැනීමෙන් අයින් කරනවා ඒ වගේ විචිත්තක් විචේපන විචේපම් කරනවා. මෙසේද හිත විචේපිත වෙනවා. අර සතිපට්ඨාන මුලින් කියන පදවලට බොහෝම කිට්ටුයි තරහක් ඇති වෙච්චාම තරහ බව දැනගැනීමෙන්මයි විපස්සනා යානික කරන්නේ. සමත යානික තමයි අර මෛත්‍රී භාවනාවෙන් කරන්නේ. දුකනත් භාවනා කරන කෙනා මේ දෙකම පාඩම්. ඒ නිසා කොයි එකද හොඳයි දෙකම ගන්න. මෛත්‍රී සංකල්පය කියලා කියන හැම දෙයකම හොඳ පැත්ත බලන ගතිය තියෙන්න ඕන. මෛත්‍රී භාවනා කරලා යම් කිසි පරිචයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඊටත් වඩා yaadෙන කිචු උත්‍රේ තමයි ද්වේෂයක් අපිටම ද්වේෂයක් තුමාට. ඒක තමයි සතිපට්ඨානයේ සඳහන් වෙන එක තමයි පච්චප්පදා මාර්ගයේ සඳහන් කරන්නේ මේ යෝගාස්ත්‍රය නිසිද්ධ විපස්සනා. ඒ නිසා මේ කර්ම කාරණා ඉදිරිපත් කරගත්තාම තමයි මෙතෙක් කල මේ යෝග ජීවිතය රඳවාගෙන ඉන්නවා. කරගෙන ගිය ව්‍යාපාර බැලුවත් එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේ රඳවාගෙන යන සඳහා කරන ව්‍යාපාර බැලුවත් මේ අත්දැකීම් නැති අත්දැකීම් ශක්තියේ එකක් අත්දැකීම් සහිතයි. මේ අත්දැකීම ද්වේෂපද නෙමෙයි. එහෙම නැත්නම් ව්‍යාපාද මූල කරගෙන බැලුවොත් ජීවිතයට අලුත් ආකල්පයක් දෙන්න නම් නව භාවයක් දෙන්න නම් මේ කියන සතියේ ද්වේෂයේ ද්වේෂය බව දැන ගැනීම මෛත්‍රී තමයි හිත සුවපත් කරනවාට පත් වෙන බවට පත් වීම සාමත්ව ජීවිතය අවශ්‍යයි. වාතරු භාවයට ඉදපත් කර ගන්න පුළුවන්. එදාට විතරයි යෝගාසනයේ මුහාවිදී මේ ගමන යන්නේ. ඒ නැත්නම් අඬාවෝ ගත්ත දාගත්ත කවම. දෙදෙක් ලාගෙන පිටින් වැටිගෙන අතවලාගේ දුක් බලාගෙන හරි විහිද ගමනකට වෙන්නේ. මොහොත සර්වඥාන්ගේ සුගතයි. උන්වහන්සේ මේ ගමන සුන්දර ලෙස ගමන් කරා. අපි ශාස්ත්‍රීය වේදනන් ඒකාන්තයේ මේ ජීවිතය අපිට හම් වෙන වෛරයේදී මුණ ජීව සඳහා මේයි අදහසක් සත්‍යයේ ඒ වෛරය දැනගැනීමක් කියනවා. ගන්න ඕනේ. අද දවසේ ඉඳන් කාලයේ ගතකලේ ඒ නිසා මේ ඉදිරිපත් කරගත්ත කරුණු තම තමන් ගන්න කරුණු. උදාහරණ වශයෙන් අත්දැකීම් වශයෙන් ඉදිරි කරගෙන ඒ ජීවිතයට අනිවාර්යයෙන්ම තුන මේ ද්වේෂ ධර්මයේ ඉහා සතුටින් මුණ දීලා මේක දිවාගෙන මේ ශක්තිය දිනුනාට ලැබේවා. ඊයත් අනියෙන් තමන්ගේ හිතේ අහක යන මේ සාල් ශක්ති ප්‍රදේශයේ සද්ධාව බවට, වීර්ය බවට, සතිය බවට, සමාධි බවට, ප්‍රඥා බවට පත් කර ගැනීම මේ නියාන ධර්මයක් පාඩපත් කර ගැනීමට පුද්ගලිකව තම තමන්ට වර්තමාන මොහොත වාසේ ශක්තිය ධෛර්ය බලය මේ ලැබේවා ප්‍රාර්ථනාව සමග අද දේශනා දේශනා ආකාමයන් දී සම්පතං කුද්ධ සම්පතං සති දීවා නෝදති සබ්බ සම්පත්‍ති සිද්ධා එක්තාවදාගෙනම් මේහි සම්පතං කුද්ධ සම්පතං සති දීවා නෝදති සබ්බ සම්පත්‍ති සිද්ධා එත්තාවතාච නම්පේ ඊසංකප්පුන සංකතං ගප්පේ අත්තානි මොදන්තු ආකාශත්වාච බුම්මත්තා දීවානාගාමිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරස්සං සාමි ආකාශත්වාච බුම්මත්තා දීවානාගාමිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරස්සං සාමි ආකාදන්තාච බුම්මත්තා දීවානාගා මිත්‍තිකා විඤ්ඤන්තං අනුමෝදිत्वा සුනක්ඛන්තු මංගලං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාති ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාති ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාති